بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් අලිෆ් ලාම් මීම් تنزيل الكتاب لا ريب فيه من رب العالمين أم يقولون افتراه بل هو الحق من ربك لتنذر قوما ما أتاهم من نذير ما أتاهم من نذير من قبلك لعلهم يهتدون الله الذي خلق السماوات والأرض وما بينهما في ستة أيام ثم استوى على العرش ما لكم من دونه من ولي ولا شفيع أفلا تتذكرون අලිෆ් ලාම් මීම් මෙම ග්‍රන්ථය පහළවීම එහි කිසිම සැකයකින් තොරව රබ්බුල් ආලමීන් එනම් විශ්වයේ පරමාධිපතිගෙනි. එය ඔහු ගෙතුවේ යැයි ඔහු කියන්නෙහිද. නොයිසේය නුඹගේ පරමාධිපතිගෙන් වූ පරම සත්‍යය ඒවේ. නුඹට පෙර අනතුරු අඟවන්නෙකු ඔවුනට පැමිණ නැති ජනතාවකට නුඹ අනතුරු ඇඟවීම පිණිස එමගින් ඔවුන් නිවැරැදි මග මෙහියවිය හැකිය. ලා අහස් සහ මහපොළොවත් ඒ අතර ඇති සියලු දෑත් දවස් සයක් ඇතුළත මවා ඉන් පසුව අර්ශහි එනම් පරමාසනයෙහි අසුන්ගත්තේය නුබලාට ඔහු හැර උදව්කාරයෙකු හෝ මැදිහත්කරුවෙකු නැත නුබලා සැලකිලිමත් නොවන්නෙහිද يدبر الأمر من السماء إلى الأرض ثم يعرج إليه ثم يعرج إليه في يوم كان مقداره ألف سنة مما تعدون ذلك عالم الغيب والشهادة العزيز الرحيم الذي أحسن كل شيء خلقه وبدأ خلق الإنسان من طين ثم جعل نسله من سلالة من ماء مهين ثم سواه ونفخ فيه من روحه وجعل لكم السمع والأبصار وجعل لكم السمع والأبصار والأفئدة قليلا ما تشكرون අහස්වල සිට මහපොළොව දක්වා කටයුතු පාලනය කරයි. පසුව පාලනය පිළිබඳ මේ වාර්තාව එක් දිනෙක ඔහු වෙත පහළවෙයි. එය එනම් එම දිනය නුඹලාගේ ගණන් බැලීම අනුව වර්ෂ දහසක කාලයකි. ගුප්ත සහ විවෘත සෑම දෙයක් ගැනම දැනුමැත්තා ඔහුය. ඔහු සර්ව බලධාරිය අසමසම කරුණාන්විතය. ඔහුය ඔහු මැවූ සෑම දෙයකටම ඉතාමත් හොඳ හැඩය ලබා දුන්නේ. තවද ඔහු මිනිසා මැවීම පසෙන් ආරම්භ කළේය. පසුව ඔහුගේ එනම් මිනිසාගේ පරපුර නොවටිනා දියෙන්යුත් සාරයකින් පතුරුවා හැරියේය. ඉන් පසුව ඔහු හෙතෙම හැඩගන්වා ඒ තුළට තම ආත්මයෙන් ආදමානය කළේය. අනතුරුව නුබලාට ශ්‍රවණයද දෘෂ්ටියද හදවත්ත ලබා දුන්නේය. එසේ තිබියදීත් නුබලා ගුණගරුක වන්නේ ස්වල්පයකි. وقالوا أإذا ضللنا في الأرض أإنا لفي خلق جديد بل هم بلقاء ربهم كافرون قل يتوفاكم ملك الموت الذي وكل بكم ثم إلى ربكم ترجعون අප මහා පොළොවෙහි දූවිලි බවට පත් වූවාට පසු සැබවින්ම අපි නව නිර්මාණයක් වන්නෙමුදැයි ඔවුහු අසති නොයසේය ඔවුහු තම පරමාධිපති සම්මුඛවීම ප්‍රතික්ෂේප කරති. නුබලා වෙනුවෙන් පත් කරනු ලැබූ මරණය පිළිබඳ මලක්වරයා එනම් සුරදූතයා නුබලා සහමුලින්ම හසු කරගනී. ඉන් පසුව නුබලා ආපසු පමුණුවනු ලබන්නේ නුබලාගේ පරමාධිපති වෙතටයැයි නබි මුහම්මද පවසව. لو ترى إذ المجرمون ناكسوا رؤوسهم عند ربهم ربنا أبصرنا وسمعنا فارجعنا نعمل صالحا إنا موقنون ولو شئنا لآتينا كل نفس هداها ولكن حق القول مني ولكن حق القول مني لأملأن جهنم من الجنة والناس أجمعين فذوقوا بما نسيتم لقاء يومكم هذا إنا نسيناكم وذوقوا عذاب الخلد بما كنتم تعملون إنما يؤمن بآياتنا الذين إذا ذكروا بها خروا سجدا خروا سجدا وسبحوا بحمد ربهم وهم لا يستكبرون අපරාධකරුවන් තම පරමාධිපතිගේ සන්නිධානයෙහි ඔවුන්ගේ හිස් පහත් කරගෙන අපගේ පරමාධිපතියානනි අපි දුටුවෙමු අපි ඇස්ුවෙමු එහින් අප ආපසු යවනු මැනව අපි යහකම් කරන්නෙමු සැබවින්ම අපි තිරසාර විශ්වාසයෙහි වෙමුයි කියන අයුරු නුඹ දුටුවෙහිනම් අපට අභිමත වූවානම් සෑම ආත්මයකටම මුලසිට ඔහුගේ යහමග දෙන්නෙමුය නමුත් නිරය ජින්නුන් හා මිනිසුන් දෙවර්ගේ පවිටන් සියලු දෙනාගෙන් පුරවන්නෙමියැයි මාගේ වචනය ස්තීරවිය නුඹලාගේ මෙම දිනේ හමුුවීම නුඹලා අමතක කළහෙයින් දඩුවමිය රස විඳියව්. සැබවින්ම අපිද නුඹලා අමතක කළෙමු. තවද නුඹලා කරමින් සිටි දෑට විපාක වශයෙන් සදා පවතින දඩුවමේ රසවිදිව් යැයි ඔවුනට කියනු ලැබේ. අපගේ වදන් විශ්වාස කරනුයේ එයින් ඔවුනට සිහිපත් කරනු ලැබූ කල්හි සුජූත් එනම් නලල තබා නමස්කාර කරමින් බිම වැතිරෙන අයත් තම පරමාධිපතිට ප්‍රශංෂා කරමින් ශුවිශුද්ධ කරන අයත් උඩංගු නොවන්නා වූ අයත් පමණි. تتجافى جنوبهم عن المضاجع يدعون ربهم خوفا وطمعا ومما رزقناهم ينفقون فلا تعلم نفس ما أخفي لهم من قرة أعين جزاء بما كانوا يعملون أفمن كان مؤمنا كمن كان فاسقا لا يستوون ඔවුහු ඔවුන්ගේ ඇලපත් සුව යහන් වලින් ඉවතටගෙන බියෙන් සහ අපේක්ෂාවෙන් යුතුව තම පරමාධිපතිට ආයාචනා කරති. තවද අප ඔවුනට දුන්දැයින් අල්ලාගේ මාර්ගයේ වියදම් කරති. ඔවුන් කරමින් සිටි දෑට පලවිපාකය වශයෙන් ඔවුනට සඟවා තබා ඇති ඔවුන්ගේ ඇස් පිනවන දෑගැන කිසිවෙක් නොදනිති. විශ්වාස කරන තැනැත්තා පව්කාරයකුමෙන් විය හැකිද ඔවුහු එක සමාන නොවිති. أَمَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ فَلَهُمْ جَنَّاتُ الْمَأْوَى نُزُلًا بما كانوا يعملون وأما الذين فسقوا فمأواهم النار كلما أرادوا أن يخرجوا منها أعيدوا فيها ۖ أعيدوا فيها وقيل لهم ذوقوا عذاب النار الذي كنتم به تكذبون විශ්වාස කර යහකම් කළ අය ඔවුනටය ඔවුන් කරමින් සිටි දෑ සඳහා ස්වර්ගයේ වාසස්ථානයන් පව්කම් කළ අයනම් ඔවුන්ගේ වාසස්ථානය අපායවෙයි. එයින් ගොඩ ඒමට ඔවුන් වෑයම් කරන සෑම අවස්ථාවකදීම ඔවුන් එයට ආපසු තල්ලු කරනු ලැබේ. තවද නුබලා ප්‍රතික්ෂේප කරමින් සිටි එම අපාගින්නේ රස විඳිව් යැයි එවිට ඕනට කියනු ලැබේ. وَلَنُذِيقَنَّهُمْ مِنَ الْعَذَابِ الْأَدْنَى دُونَ الْعَذَابِ الْأَكْبَرِ لَعَلَّهُمْ يَرْجِعُونَ وَمَنْ أَظْلَمُ مِمَّنْ ذُكِّرَ بِآيَاتِ رَبِّهِ ثُمَّ أَعْرَضَ عَنْهَا إِنَّا مِنَ الْمُجْرِمِينَ مُنْتَقِمُونَ කැරලිකාර ආකල්පයෙන් ඔවුන් මිදීම පිණිස මහා දඩුවමට පෙර මෙලොවදී ඔවුන්ට සුළු දඩුවමක රසවිදීමට සලස්වන්නෙමු. තම පරමාධිපතිගේ සංඥාවලින් උපදෙස් දෙනු ලැබුවායින් පසු ඒවා පිළිනොගන්නාට වඩා දුෘෂ්ටවන්නේ කවරහුද. සැබවින්ම අපරාධ කරුවන්ගෙන් අපි පලි ගන්නෙමු. ولقد آتينا موسى الكتاب فلا تكن في مرية من لقائه وجعلناه هدى وجعلناه هدى لبني إسرائيل وجعلنا منهم أئمة يهدون بأمرنا لما صبروا وكانوا بآياتنا يوقنون إن ربك هو يفصل بينهم يوم القيامة فيما كانوا فيه يختلفون තවද අපි මූසාට ධර්ම ග්‍රන්ථය ලබාදුනිමු. එනිසා එය ලැබීම ගැන නුඹ සැකයෙහි නොවිය යුතුය. තවද ඉස්රායිල් දරුවන්ට මඟ පෙන්වීමක් බවට එය පත් කළෙමු. තවද ඔවුන් ඉවසා සිටි නිසාද අපේ වදන්තරයේ විශ්වාස කළ නිසාද අපේ අනින් මග පෙන්වන නායකයින් ඔවුන් අතුරින් බිහි කළෙමු. ඔවුන් එනම් ඉස්රායිල් වරුන් මතබේද වූ දෑගැන මලවුන් කෙරෙන් නැගිටුන් ලබනදිනේ සැබවින්ම නුබගේ පරමාධිපති ඔවුන් අතර විනිශ්චය කරන්නේය. අවලම් යහදි ලහුම් කම් අහලක්නා මින් කොබලිහිම් من القرون يمشون في مساكنهم إن في ذلك لآيات أفلا يسمعون أولم يروا أنا نسوق الماء إلى الأرض الجرز فنخرج به زرعاً فنخرج به زرعا تأكل منه أنعامهم وأنفسهم أفلا يبصرون ويقولون متى هذا الفتح إن كنتم صادقين قل يوم الفتح لا ينفع الذين كفروا إيمانهم ولا هم ينصرون ينظرون فأعرض عنهم وانتظر إنهم منتظرون ඔවුනට පෙර කොපමන ජනයින් අපි විනාශ කළෙමුද. එය ඔවුනට මඟ පෙන්වීමක් නොවේද. ඔවුන් එනම් එම ජනතාවන්ගේ වාසස්ථානයන්හි දැන් සැරිසරති. සැබවින්ම එහි සංඥාවන් ඇත ඔවුන් ඇහුම්කන් නොදෙන්නේද එසේම නිසරු පොළවට අප ජලය ගලන්නට සලස්වා එයින් ඔවුන්ටත් ඔවුන්ගේ සතුන්ටත් කෑම පිණිස බෝග වැවෙන්නට සැලස් වූ බව ඔවුන් දෙකනැතිද ඔවුන් කිසිම දෙයක් වටහා නොගන්නේද නොබලා සත්‍යවාදී හුනම් මෙම විනිශ්චය සිදුවන්නේ කවදාදැයි ඔවුහු අසති විනිශ්චය දිනයේදී ප්‍රතික්ෂේපකයින්ට ඔවුන්ගේ විශ්වාසය කිසිම විදියෙන් ලාබදායි නොවේ. තවද ඔවුනට කිසිම කාලවකාශයක් දෙනුනු ලැබේ යැයි නබි මුහම්මද ඔවුනට කියනු. එනිසා නුඹ ඔවුන් නොසලකාහරයෝ. තවද බලාපොරොත්තුවෙන් සිටියෝ සැබවින්ම ඔවුහුද බලාපොරොත්තුවෙන් සිටින් නෝය.